මාරතජ්ජනීය සුත්තං එවං මේ සුතං ඒකං සමයං ආයස්මා මහා මොග්ගල්ලානෝ භග්ගේසු විහෙරති සුන්සුමාර ගිරේ බෙහෙස කලාවනේ මිගදායේ තේන කෝපන සමයේන ආයස්මා මහා මොග්ගල්ලානෝ අභෝකාසේ චංකමති තේන කෝපන සමයේන මාරෝ පාපිමා ආයස්මන්තෝ මහා මොග්ගල්ලානස්ස කුච්චිගතෝ හෝති කොට්ඨමනුපවිට්ඨෝ අතකෝ ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස ඒතද හෝසි කින්නකෝ මේ කුච්චේ ගරුගරෝ විය මාසාචි තම්මඤ්ඤේති අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ චංකමා ඕරෝහිත්වා විහාරම් පවිසෙත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදී නිසඤ්ඤකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ පච්චත්තං යෝනිසෝ මනසාකාසේ අද්දසාකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ මාරං පාපිමන්තං කුච්චිගතං කොට්ඨමනුපවිත්තං දිස්වානමාරං පාපිමන්තං ඒතදවෝච නික්ඛමපාපිම මා තථාගතං විහෙසේසී මා තථාගත ශාවකම් මාතේ අහෝසී දීඝරත්තං අහිතාය දුක්ඛායාති අතකෝ මහරස්ස පාපිමතෝ ඒතද හෝසී අජානමේව කොමං අයං සමනෝ අපස්සං ඒවමාහ නික්ඛම පාපිම නික්ඛම පාපිම මා තථාගතං විහෙසේසි මා තථාගත ශාවකං මාතේ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛායාති යෝ පිස්සසෝ සත්තා සෝපි මන්නේව කිප්පං ඥානෙය්‍ය කුතෝ පනවං අයං ශාවකෝ ඥානිස්සස්තේති අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ මාරම්පාපි මන්තං ඒතදවෝච ඒතස්මින් කෝතාහම් පාපිම ජානාමි මාස්වම් මඤ්ඤිත්තෝ නමං ජානාති තේ මාරෝ තමසි පාපෙම තුයං හි පාපෙම එවං හෝති අජානනේව කෝමං අයං සමනෝ අපස්සං ඒව මාහ නික්ඛම පාපෙම නික්ඛම පාපෙම මා තථාගතං විහෙස්සේසි මා තථාගත ශාවකං මාතේ අහෝසේ දීඝරත්තං අහිතාය දුක්ඛායාති යෝපිස්ස සෝසත්තා සෝපි මං නේව කිප්පං ඥානෙය්‍ය කුතෝ පනමං අයං ශාවකෝ ඥානිස්සති තී අතකෝ මාරස්ස පාපිමතෝ ඒතද හෝසි ඥානමේව කෝ මං අයං සමනෝ පස්සං ඒව මාහ නික්ඛම පාපිම නික්ඛම පාපිම මා තථාගතං විහෙසේසී මා තථාගත ශාවකම් මාතේ අහෝසේ දීඝරත්තං අහිතාය දුක්ඛායාති අතකෝ මාරෝ පාපිමා ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස මුකතෝ උග්ගන්්වා පච්චග්ගලේ අට්ඨාසේ අද්දසාකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ මහරං පාපි මන්තං පච්චග්ගලේටිතං දිස්වාන මාරං පාපි මන්තං ඒතදවෝච එච්චපිකෝනාහම් පාපිම පස්සාමි මා සම්මඤ්ඤිතෝ නමං පස්සති තී ඒසෝ සම්පාපිම පච්චග්ගලේටිතෝ බොහෝත පුබ්බාහං පාපිම දෝසේ නාම මාරෝ අහෝසෙන් තස්සමේ කාලේ නාම භගිනේ තස්සා ත්වම් පුත්තෝ සෝමේ ත්වම් භාගිනේයෝ හෝසි තේන කෝපන පාපිම සමයේන කකුසන්தோ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ලෝකේ uppannෝ හෝති කකුසන්දස්සකෝපන පාපිම භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විදුර සංජීවනාම ශාවක යුගං අහෝසේ අග්ගං බද්ද යුගං යාවතා කෝපන පාපිම කකුසන්දස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශාවකා නාස්සුදකෝචි ආයස්මතා විදුරේන සමසමෝ හෝති යදිදන් ධම්ම දේශනාය ඉමිනාකෝ ඒතම් පාපිම පරියායේන ආයස්මතෝ විදුරස්ස විදුරෝ විදුරෝත්සේව සමඤ්ඤා උදපාදී ආයස්මා පන පාපිම සංජීවෝ අරඤ්ඤගතෝපි රුක්ඛමූලගතෝපි ශුඤ්ඤාගාරගතෝපි අප්පකසිරේනේව සංඥා වේදහිත නිරෝධං සමාපජ්ජති භූතපොබ්බම් පාපිම ආයස්මා සංජීවෝ අඤ්‍යතරස්මින් රුක්ඛමූලේ සංඥා වේදහිත නිරෝධං සමාපන්නෝ නිසින්නෝ හෝති අද්ද සංසුකෝ පාපිම ගෝපාලකා පසුපාලකා කස්සකා පතාවි නා ආයස්මන්තං සංජීවම් අඤ්‍යතරස්මින් රුක්ඛමූලේ සංඥා වේදහිත නිරෝධං සමාපජ්ජිත්වා නිසින්නම් දිස්වානනේ සං ඒතද හෝසි අච්චරියං වත බොහෝ අබ්බුතං වත බොහෝ අයං සමනෝ නිසින්නකෝව කාලකතෝ හන්දනං දහාමාතේ අතකෝතේ පාපිම ගෝපාලකා පසුපාලකා කස්සකා පතාවිනෝ තිනංච කට්ඨංච ගෝමයංච සංකඩ්ඩිත්වා ආයස්මතෝ සංජීවකස්ස කායේ උපචිනේत्वा අග්ගෙන් දත්වා පක්කමින්සු අතකෝපාපිම ආයස්මා සංජීවෝ තස්සාරත්ත්‍ය අච්චයේන සාය සමාපත්තිය බුද්ධහිත්වා චීවරානි පප්පෝටෙත්වා පුබ්බන්න සමයන් නිවාසෙත්වා පස්ස චීවරං ආදාය ගාමං පිණ්ඩාය පාවිසේ අද්ද සංසුකොහොතේ පාතිම ගෝපාලකා පසුපාලකා කස්සකා පතාවිනෝ ආයස්මන්තං සංජේවං පිණ්ඩාය චරන්තං දිස්වානනේ සංඝේසද හෝසි අච්චරියං වතබෝ අබ්බුතං වතබෝ අයං සමනෝ නිසින්නකෝව කාලකතෝ සෝයම් පතිසංජීවිතෝති ඉමිනාකෝ ඒතම් පාපේම පරියායේන ආයස්මතෝ සංජේවස්ස සංජේවෝ සංජේවෝ ත්වේව සමඤ්ඤා උදපාදේ අතකෝ පාපිම දෝසේස්ස මාරස්ස ඒතද හෝසි ඉමේ සංකෝ අහං බික්ඛෝනං සීලවන්තානං කල්යාණ ධම්මානං නේව ජානාමි ආගතින් වා ගතින් වා යන්නෝ නාහම් බ්‍රාහ්මන ගහපතිකේ අන්වා විසෙය්‍යම් ඒතතුම් මේ බික්ඛෝ සීලවන්තේ කල්යාණ ධම්මේ අක්ඛෝසත පරිභාසත රෝසේත විහෙසේත අප්පේව නාම තුම් හේහි අක්ඛෝසියමානානම් පරිභාසියමානානම් රෝසියමානානම් විහෙසියමානානම් සියා චිත්තස්ස අඤ්ඤතත්තම් යථාතම් දූසේ මාරෝ ලබේත ඕතාරන්ති අතකෝතේ පාපිම දෝසේ මාරෝ බ්‍රාහ්මණ ගහපතිකේ අන්වා විසේ ඒතහ තුම්හේ බික්ඛු සීලවන්තේ කල්යාණ ධම්මේ අක්කෝසත පරිභාසත රෝසේත විහෙසේත අප්පේවනාම තුම්හෙහි අක්ඛෝසියමානානම් පරිභාසියමානානම් රෝසියමානානම් විහෙසියමානානම් සියාචිත්තස්ස අඤ්ඤතත්තං යථාතං දෝසේ මාරෝ ලභේත ඕතාරන්ති අතකෝතේ පාපිම බ්‍රාහ්මණ ගහපතිකා අන්වා විඨා දූසිනාමාරේන බික්ඛෝ සීලවන්තේ කල්යාණ ධම්මේ අක්ඛෝසන්තේ පරිභාසන්තේ රෝසෙන්තේ විහෙසෙන්තේ ඉමේ පන මොණ්ඩකා සමනකා ඉබ්බහා කින්හා බන්දුපාදා පච්චා ජහයිනෝස්මා ජහයිනෝස්මාතේ පත්තක්ඛන්தோ අදෝමුඛා මදුරක ජාතා ජහයන්තේ පජ්ජහයන්තේ නිජ්ජහයන්තේ අපජ්ජායන්ති සේයථාපි නාම උලෝකෝ රුක්ඛසාඛාය මොසියං මගේ මානෝ ජායතේ පජ්ජායතේ නිජායතේ අපජ්ජායතේ ඒවමේවි මේ මොණ්ඩකා සමනකා ඉබ්බහා කින්හා බන්දුපාදා පච්චා ජහයිනෝස්මා ජහයිනෝස්මාතේ පත්තක් හන්දා අදෝමුඛා මදුරක ජාතා ජායන්තේ පජ්ජායන්තේ නිජ්ජායන්තේ අපජ්ජායන්තේ සේයථාපි නාම කොත්තෝ නදී තීරේ මච්ඡේ මගේ මානෝ ජායතේ පජ්ජායතේ නිජ්ජායතේ අපජ්ජායතේ ඒව මේ විමේ මොණ්ඩකා සමනකා ඉබ්බා කෙන්හා බන්දුපාදා පච්චා ජායිනෝස්මා ජහයිනෝ ස්මාතේ පත්තක්ඛන්ධා අදෝමුඛා මදුරක ජාතා ජහයන්තේ පජ්ජහයන්තේ නිජ්ජහයන්තේ අපජ්ජහයන්තේ සේයථාපි නාම බිලාරෝ සන්දේ සමලංක තීරේ මෝසිකං මගේ මානෝ ජහයතේ පජ්ජහයතේ නිජ්ජහයතේ අපජ්ජහයතේ ඒව මේ විමේ මුණ්ඩකා සමනකා ඉබ්බාකින් හා බන්දුපාදාපච්චා ජහයිනෝස්මා ජහයිනෝස්මාතේ පත්තක්ඛන්ධා අධෝමුඛා මදුරක ජාතා ජහයන්තේ පජ්ජහයන්තේ නිජ්ජහයන්තේ අපජ්ජහයන්තේ සේයථාපි නාමගද්දරබෝ වහච්චින්නෝ සන්දේ සමල සංකටීරේ ජහයතේ පජ්ජහයතේ නිජ්ජායතේ අපජ්ජායතේ ඒව මේ බිමේ මොණ්ඩකා සමනකා ඉබ්බාකින් හා බන්දුපාදා පච්චා ජහයිනෝස්මා ජහයිනෝස්මාතේ පත්තක්ඛන්ධා අධෝමුඛා මදුරක ජාතා ජහයන්තේ පජ්ජහයන්තේ නිජ්ජහයන්තේ අපජ්ජහයන්තේ තේ යේ කෝපනපාපිම තේන සමේන manussා කාලං කරොන්ති යේ බොහියේන කායස්ස බෙහෙදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපඤ්ඤන්ති අතකෝ පාපිම කකුසන්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ බික්ඛෝ ආමන්තේසී අන්වාදිත්තා කෝ භික්ඛවේ බ්‍රාහ්මණ ගහපතිකා දෝසිනා මාරේන ඒතතුම් හේ භික්ඛෝ සීලවන්තේ කල්යාණ ධම්මේ අක්ඛෝසත පරිභාසත රෝසේත විහෙසේත අප්පේවනාම තුම් හේහි අක්ඛෝසියමානානං පරිභාසියමානානං රෝසියමානානං විහෙසියමානානං සියාචෙත්තස්ස අඤ්ඤතත්තං යථා සම්දෝසේ මාරෝ ලබේත ඕතාරන්ති ඒතතුන්නේ භික්ඛවේ මෙත්තාසාගතේන චේතසාම් ඒකන් දිසම් පරිත්වා විහෙරත තතහ ဒ ුතියං තතහ සතියං තතහ චතුත්ථින් ඉති උද්දමදෝ තිරියං සබ්බදේ සම්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරත කරුණා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරත තේයාලම් මුදිතා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරත තේයාලම් උපේක්ඛා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරත තතහා ဒ ුතියං තතහා තතියං තතා චතුත්ථිං ඉති උද්ධමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං උපේක්ඛා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරතාති අතකෝතේ පාපිම බෙක්කෝ කකුසන්දේන භගවතා අරහතා සම්මා සම්බුද්දේන එවං ඕවදීයමානා එවං අනුශාසියමානා අරඤ්‍යගතාපේ රුක්ඛමූලගතාපේ ශුඤ්ඤාගාරගතාපේ මෙත්තා සාගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං මෙත්තා සාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති කරුණා සාගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරින්සෝ පෙය්‍යාලම් මුදිතා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරින්සු පෙය්‍යාලම් උපේක්ඛා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරින්සු තතහා ဒ ුතියං තතහා තතියං තථා චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියම් සම්බදේ සම්බත්තථාය සබ්බාවන්තං ලෝකං උපේක්ඛා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරින්සු අතකෝ පාපිම දෝෂෙස් සමාරස්ස ඒතද හෝසි ඒවම්පිකෝ අහං කරොන්තෝ ඉමේසම් වික්ඛෝණං සීලවන්තානං කල්යාණ ධම්මානං නේවජානාමි ආගතින් වා ගතින් වා යන්නෝනාහං බ්‍රාහ්මනගහපතිකේ අන්වා විසෙයං ඒතහ තුම්හේ බික්ඛු සීලවන්තේ කල්යාණ ධම්මේ සක්කරෝත ගරුකරෝත මානේත පූජේත අප්පේව නාම තුම්හේ හේ සක්හරිය මානානං ගරුකරියමානානම් මානියමානානම් පූජියමානානම් සියාචිත්තස්ස අඤ්ඤතත්තං යථාතං දෝසේ මාරෝ ලබේත ඕතාරන්ති අතකෝතේ පාපිම දෝසේ මාරෝ බ්‍රාහ්මණ ගහපතිකේ අන්වා විසේ ඒත තුම්හේ දික්ඛූ සීලවන්තේ කල්යාණ ධම්මේ සක්ඛරෝත ගරුකරෝත මානේත පූජේත අප්පේව නාම තුම්හේහි සක්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියාචෙත්තස්ස අඤ්ඤතත්තං යථාතං දෝසී මාරෝ ලබේත ඕතාරන්ති අතකෝතේ පාපිම බ්‍රාහ්මණ ගහපතිකා අන්වා වෙට්ඨා දෝෂිනා මාරේන බික්ඛෝ සීලවන්තේ කල්යාණ ධම්මේ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති යේකෝපන පාපිම තේන සමේන මනුස්සා කාලං කරොන්ති යේ බොහියේන කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජන්ති අතකෝ පාපිම කපුසන්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ බික්ඛෝ ආමන්තේසි අන්වාරිට්ඨා කෝ භික්ඛවේ බ්‍රාහ්මණ ගහපතිකා දෝසිනාමාරේන ඒත තුම්හේ බික්ඛෝ සීලවන්තේ කල්යාණ ධම්මේ සක්කරෝත ගරුකරෝත මානේත පූජේත අපේව නාම තුම්හෙහි සක්කරියමානානම් ගරුකරියමානානම් මානියමානානම් පූජියමානානම් සියා චිත්තස්ස අඤ්ඤතත්තම් යථාතම් දෝසේ මාරෝ ලබේත ඕතාරන්ති ඒතතුම් හේ භික්ඛවේ අසුභානුපස්සේ කායේ විහෙරත ආහාරේ පටික්කෝල සංඤිනෝ සබ්බ ලෝකේ අනවිහත සංඤිනෝ සබ්බ සංඛාරේසු අනිච්ඡානුපස්සිනෝ තී අතකෝතේ පාපිම බික්ඛෝ කකුසන් දෙහෙන භගවතා අරහතා සම්මා සම්බුද්ධේන එවං ඕවදීයමානා එවං අනුශාසියමානා අරඤ්‍යගතාපේ රුක්ඛමූලගතෝපේ ශුඤ්ඤාගාරගතාපේ අසුභානුපස්සේ කායේ විහෙරින්සු ආහාරේ පටික්කෝල සංඤිනෝ සබ්බලෝකේ අනබිරත සංඤිනෝ සම්බ සංඛාරේසු අනිච්ඡානුපස්සිනෝ අතකෝ පාපිම කකුසන්தோ භගවා අරහං සම්මා සම්බුද්ධෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරං ආදාය ආයස්මතා විදුරේන පච්චා සමනේන ගාමං පිණ්ඩාය පාවිසේ අතකෝ පාපිම දෝසේ මාරෝ අඤ්‍යතරං කුමාරං අන්වා විසිත්වා සක්කරං ගහයත්වා ආයස්මතෝ විදුරස්ස ශේෂේ පහාරං අදාසේ ශේෂං තෝ බින්දේ අතකෝ පාපිම ආයස්මා විදුරෝ බින්නේන ශේෂේන ලෝහිතේන ගලන්තේන කකුසන්ධං ඒව භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්ධේ අතකෝ පාපිම කකුසන්தோ භගවා අරහං සම්මා සම්බුද්ධෝ නාගාපලෝකිතං අපලෝකේසේ නචායන් දෝසීමාරෝ මත්තමඤ්ඤාසේතේ සහාපලෝකනායච පනපාපිම දෝසී මාරොත් සම්හාච ඨානාචවේ මහා නිරයංච උපපංජේ තස්සකෝ පනපාපිම මහා නිරයස්ස තයෝ නාම දෙය්‍යා හොಂತಿ ච පස්සායතනිකෝ ඉතිපේ සංකුසමාහතෝ ඉතිපේ පච්ඡත්ත වේදනීයෝ ඉතිපේ අතකෝ මම් පාපිම නිරේපාලා උපසංඛමිත්වා ඒ තදවෝචුන් යදා කෝතේ මාරිස සංකුණා සංකුහදයේ සමාගච්ඡේය අතනම් ආජානේයාසි වස්සසහ සංමේ නිරේ පච්චාමානස්සාති සෝකෝ අහම් පාපිම බහෝනි වස්සානේ බහෝනි වස්ස සතහානේ බහෝනි වස්ස සහස්සානේ තස්මින් මහා නිරයේ අපච්චෙන් දසවස්ස සහස්සානේ තස්සේව මහා නිරයස්ස උස්සදේ අපච්චෙන් වුට්ඨානිමං නාම වේදනං වේදියමානෝ තස්ස මයිහං පාපිම ඒව රූපෝ කායෝ හෝති සේයථාපි manussස්ස ඒව රූපං සී සංහෝති සේයථාපි මච්ඡස්ස කිදිසෝ නිරයෝ ආසේ යත්ථ දෝසේ අපච්චත විදුරං ශාවක මාසංජ කකුසන්ධංච බ්‍රාහ්මනම් සතං ආසේ අයෝ සංකෝ සම්බේ පච්ඡත්ත වේදනා ඊදිසෝ නිරයෝ ආසී යත්ථ දෝසේ අපච්චත විදුරං ශාවක මාසඤ්ජ අකුසන්ධංච බ්‍රාහ්මණං යෝ ඒතමබිජානාති බික්ඛු බුද්දස්ස ශාවකෝ ආදි සම්බික්ඛු මාසඤ්ජ කන්හ දුක්ඛං නිගච්ඡසේ මජ්ජේ සරස්ස තිට්ඨන්තේ විමානා කප්පඨායිනෝ වේලෝරිය වන්නා රුචිරා අච්චිමන්තෝ පබස්සරා අච්චරාත් තත්තනච්ඡන්තේ පුතුනානත්ත වන්නිනෝ යෝ ඒතම බේජානාති බික්ඛු බුද්දස්ස ශාවකෝත් තාදිසම් බික්ඛු මාසඤ්ජ කන්හ දුක්ඛං නිගච්ඡසි යෝ වේ බුද්දේන චුදිතෝ බික්ඛු සංඝස්ස පෙක්ඛතෝ මිගාරමාතු පාසාදං පාදං ගොට්ඨේන කම්පයේ යෝ ඒතම බිජානාති බික්ඛු බුද්දස්ස ශාවකෝ පාදිසම් බික්ඛු මාසඤ්ජ කන්න දුක්ඛං නිගච්ඡසි යෝ වේජයන්තං පාසාදං පාදං ගොට්ඨේන කම්පයේ ඉද්දි බලේන උපත්තද්ධෝ සංවේජේසි ච දේවතා යෝ ඒතමබිජානාති බික්ඛු බුද්දස්ස ශාවකෝ තාදි සම්බික්ඛු මාසඤ්ඤ කන්හ දුක්ඛං නිගච්ඡසී යෝ වේජයන්තේ පාසාදේ සක්ඛං සෝ පරිපුච්ඡති අපේ ආවුසෝ ජානාසීත් පන්හක්ඛය විමුක්තියෝ තස්ස සක්කෝ වියාකාසේ පඤ්ඤම් පුට්ඨෝ යථා තතං යෝ ඒතම බිජානාති බික්ඛු බුද්දස්ස ශාවකෝ ආදි සම්බික්ඛු මා සංජ අන්හ දුක්ඛං නිගච්ඡසි යෝ බ්‍රහ්මානං පරිපොච්ඡසි සුධම්මායං අබිතෝ සබං අජ්ජාහිතේ ආවුසෝ දිට්ඨි යහතේ දිට්ඨි පුරේ අහෝ පස්සසෙවේති වත්තන්තං බ්‍රහ්ම ලෝකේ පබස්සරං තස්ස බ්‍රහ්මා වියාකාසේ අනුපුම්බං යථා තතං නමේ මාරිස සාදෙට්ටි යාමේ දෙට්ටි පුරේ අහෝ අස්සාමි වේති වත්තන්තං බ්‍රහ්ම ලෝකං පබස්සරං සෝහං අජ්ජ කතං වජ්ජං අහං නිච්ඡෝම්හි සස්සතෝ යෝ ඒතමබිජානාති බික්ඛු බුද්දස්ස ශාවකෝ තාදි සම්බික්ඛු මාසඤ්ඤ කන්හ දුක්ඛං නිගච්ඡසී යෝ මහානේරුනෝ කෝටං විමෝකේන අපස්සයේ වනං පුබ්බ විදේහානම් යේච භූමේ සයානරාම් යෝ ඒතමබිජානාති බික්ඛු බුද්දස්ස ශාවකෝ තාද සම්බික්ඛෝ මා සංජ කන්හ දුක්ඛං නිගච්ඡසේ නවේ අග්ගේ වේඨයති අහං බාලං දහාමිති බාලෝව ජලිතං අග්ගෙන් ආසංජන සඩයිහති ඒවමේව තුවං මාර ආසංජන තථාගතං සයන් ඩයි හස්ස අත්තානම් බාලෝ අග්ගෙන්ව සම්පුසම් අපුඤ්ඤං පසවේ මාරෝ ආසඤ්ජන තථාගතං කින්නු මඤ්ඤසෙ පාපෙම නමේ පාපං විපච්ඡති කරෝති චීයති පාපං චිරරත්තාය කන්දති මාරනිබ්බින්ද බුද්ධම් හා ආසම්මාකාශි බික්ඛුසෝ ඉතිමාරං අතජ්ජේසි බික්ඛු බේස කලාවනේ තතෝසෝ දුම්මනෝ යක්ඛෝ තත්තේ වන්තර දායතාති මාරතජ්ජනීය සුත්තං චූලයාමක වග්ගෝ පංචමෝ තස්ස වග්ගස්ස උද්දානම් සාලේය වේරංජ දුවේච වේදා චූලං මහන් ධම්ම සමාදනං ච වීමංසකෝ සම්බියසෝ ච බ්‍රහ්මා දෝසේ ච මාරෝ පංචමෝ ච වග්ගෝ මූල පණ්ණාසකං නිට්ඨිතං